චෝදනා කිරීම පිළිබඳ ශික්ෂාපද න භික්ඛවේ අනෝකාසකතෝ ආපත්තියෝ චෝදේ තබ්බෝ යෝ චෝදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ ඕකාසං කරාපෙත්වා ආපත්‍තියා චෝදේතුං කරෝතු මේ ආයස්මා ඕකාසං අහං තං වත්තු කාමෝති මහා වග්ගපාලිය 274 පිටුව මහණෙනි අවකාශ නොකල භික්ෂුව ඇවතින් චෝදනා නොකල යුතුය යමෙක් චෝදනා කෙරේ නම් ඔහුට දුකුලා ඇවත් වෙයි මහණෙනි අවසරගෙන චෝදනා කරන්නට අනුදනිමි ඇවත්නි මම ඔබට කියනු කැමැත්තෙමි ආයුෂ්මතා මට අවකාශ කෙරෙත්වා මෙසේ අවසර ගත යුතුය. චෝදනා කරන්නෝ නොඑක් අදහස් වලින් චෝදනා කරති. ශ්‍රමණ ධර්මයෙන් පහ කිරීමේ අදහසින් චෝදනා කරති. ආක්‍රෝෂ කිරීමේ අදහසින් චෝදනා කරති. කර්ම කිරීමේ අදහසින් චෝදනා කරති. ආපත්තියෙන් නැගිටවීමේ අදහසින් චෝදනා කරති. උපෝසත පවාරණ තැබීමේ අදහසින් චෝදනා කරති. විනිශ්චය කිරීමේ අදහසින් චෝදනා කරති. දහම් දෙසීමේ අදහසින් චෝදනා කරති. තවත් නොඑක් අදහස් වලින් චෝදනා කරති. ඒ අදහස් වලින් මුලින් කී හතරෙන් අවසර නොගෙන චෝදනා කරන්නහුට දුකුලා වෙයි. අවසරගෙනද සම්මුඛයෙහි අමූලක පරාජික ආපත්තියෙන් චෝදනා කරන්නහුට සංගාදිශේෂ ආපත්‍ති වෙයි. අමූලක සංගාදිශේෂයෙන් චෝදනා කරන්නහුට පචිති වෙයි. අමූලක ආචාර විපත්තියෙන් චෝදනා කරන්නහුට දුකුලා වෙයි. ආක්‍රෝෂ කිරීම සඳහා චෝදනා කරන්නහුට පචිති වෙයි. අසම්මුඛේහි සප්ත ආපත්‍ති ස්කන්ධයෙන්ම චෝදනා කරන්නහුට දුකුලා වෙයි. ඇවත්නි ඔබ ඇවතකට පැමිණ ඇත. එයට පිළියම් කරගන්නේයයි අවසර නොගෙනද කිය හැකිය. උපෝසත පවාරණ තැබීමේ අදහසින් චෝදනා කිරීම අවසර නොගෙන කළ හැකිය. උපෝසත පවාරණ තැබීම යනු නුසුදුසු භික්ෂුවක් සීමාවෙහි සිටීම නිසා පොහෝ පවාරණ නැවැත්වීමය. පොහෝ පවාරණ නැවැත්වීම කළ යුත්තේ සුදුසු තැනදීය. එය සෑමතනදීම නොකල හැකිය. සංඝයා සීමාවට රැස්ව පොහෝ කිරීම සඳහා සුනාතු මේ බන්තේ සංඝෝ අජ්ජු පෝසතෝ පන්න රසෝ යදි සංගස්ස පත්තක් කල්ලං සංඝෝ උපෝසතං කරෙය්‍ය යයි කියති. මේ වාක්‍යයෙහි කරෙය්‍ය යන වචනයේ රේ කාර්ය කියා අවසන් කරන්නට පෙර පොහොය කිරීම නැවැත්විය හැකිය. ය කාර්ය කීමෙන් පසු නොනැවැත්විය හැකිය. පවාරණය නැවැත්වීමද එසේය. අධිකරණයක් විනිශ්චය කිරීමේදී යම් කිසිවක් ਵਿਚාරීමට අවසර ගැනීම නෝමනාය. මේ මේ දේවල් කරන්නෝ අශ්‍රමණයෝය යනාදීෙන් පුද්ගලයෙකු නොගෙන දහම් දෙසන්නහුට අවසර ගැනීම නෝමනාය. ධර්මාසනේහි හිඳ අසවල් අසවල් අය ශ්‍රමණයෝ යයි පුද්ගලයන්ගෙන කියන ධර්ම කතිකයාට ඇවැත් වෙයි. චෝදනා කරන්නට අවසර ඉල්ලුවද සුදුසු පුද්ගලයෙකුට මිස සැමටම අවසර නොදිය යුතුය. උපාලි චෝදනාවට අවසර ඉල්ලන්නා වූ පංච අංගයෙන් යුක්ත භික්ෂුවට අවසර දීම නොසුදුසුය. කවර පංච අංගයකින්ද යත් අපරිසුද්ධ කාය සමාචාර ඇත්තේ වේද අපරිසුද්ධ වාක් සමාචාර ඇත්තේ වේද අපරිසුද්ධ ආජීවය ඇත්තේ වේද අව්‍යක්ත බාලයෙක් වේද විමසන කල්හි පිළිතුරු දීමට නොසමත් වේද? උපාලි මේ පංචාංගයෙන් යුක්ත භික්ෂුව අවකාශ ඉල්ලන්නන් දේද දීමට නුසුදුසුය. චෝදනාවට අවසර දිය යුත්තේ පාරිශුද්ධ කාය සමාචාර ඇති බව යනාදී පංචාංගයෙන් යුක්ත භික්ෂුවටය. උපාලි අනුන්ට චෝදනා කරනු කැමැති භික්ෂුව තමා කෙරෙහි කරුණු පහක් තබාගෙන චෝදනා කළ යුතුය. කවර කරුණු පහක්ද සුදුසු කාලයේ කියමිය අකාලයේහි නොකියමිය ඇති දෙයක් කියමිය නැති දෙයක් නොකියමිය මෘදු ලෙස කියමිය කර්කශ ලෙස නොකියමිය යහපතක් වන දෙයක් කියමිය නපුරක් වන දෙයක් නොකියමිය මෛත්‍රියෙන් කියමිය ද්වේෂයෙන් නොකියමිය උපාලි අනුන්ට චෝදනා කරන භික්ෂුව මේ කරුණු පහ තමා තුළ තබාගෙන චෝදනා කළ යුතුය. පරිවාර පාළිය 231 පිටුවෙන්. චෝදනාව ඉදිරිපත් කිරීමට සුදුසු කාලය චෝදනා කරනු ලබන භික්ෂුව තනිව සිටින කාලයේය. පිරිසක් මැද සිටින කාලය චෝදනාවට නුසුදුසු කාලයේය. උපාලි අනුන්ට චෝදනා කරන භික්ෂුව විසින් කරුණු පහක් තමාගේ සිතෙහි ඇති කරගෙන අනුන්ට චෝදනා කළ යුතුය. කවර පහක්ද? කරුණාව ඇති බවය. යහපත කරන බවය. යහපතෙහි යොදවන බවය. ආපත්‍තියෙන් නගා සිටවන බවය. විනය පෙරටු කොට ඇති බවය. යන මේ කරුණු පහ සිතෙහි ඇති කරගෙන අනුන්ට චෝදනා කළ යුතුය. දුට්ඨ දෝෂ සංගාදි ශේෂය පරාජිකා පාළිය 200 පිටුවෙන් යම් මහණෙක් දූෂ්‍ය වූ සිත් ඇත්තේ අනුන් පෙළෙන සිත් ඇත්තේ ප්‍රීති සුඛ රහිත වූයේ මොහු මේ සසුනෙන් පහ කළ හැකි වූ හොත් යෙහෙකයයි භික්ෂුවකට අමූලික පරාජිකා ආපත්‍යයෙන් චෝදනා කෙරේද ඉන්පසු අන්‍ය අන්‍ය අවස්ථාවක පරීක්ෂා කරන ලද්දේ හෝ පරීක්ෂා නොකරන ලද්දේ හෝ එය අමූලක අධිකරණයක් වේද බොරු චෝදනාව කළ භික්ෂුව මා කීයේ බොරුවක් යයි වරද පිළිගනීද ඒ භික්ෂුවට සංඝාදිශේෂ ආපත්‍යක් වෙයි. බොරු චෝදනා කරන භික්ෂුව තමා බොරු කී බව පිළිගතද නොගතද චෝදනා කරනු සමගම සංඝාදිශේෂ ආපත්‍ය වෙයි. චෝදක භික්ෂුව චෝදිතක භික්ෂුවකගේ ඉදිරියේ සිට අවසර නොගෙන චෝදනා කරන කලෙහි චෝදනා කිරීම අසන භික්ෂුව තේරුම් ගත්තේ නම් සංඝාදිශේෂයක් හා දුක්කටයක් වේ. අවසරගෙන චෝදනා කිරීමෙන් සංඝාදිශේෂය පමණක් වෙයි. අනබිමුඛයේ චෝදනා කිරීම ගන්නට නොපැමිණේ. ဒ ුත්තිය දුට්ඨ දෝස සංගාදි සේසය. පරාජිකා පාළි 206 පිටුව. මෙත්තිය බුම්ජක නැමැති භික්ෂූන් දෙදෙන දබ්බමල්ල පුත්ත නැමැති භික්ෂූන් වහන්සේ හා විරුද්ධයෝය. පළමුවන දුට්ඨ දෝස සිකපදයේ පනවන ලද්දේ ඔවුන් දබ්බමල්ල පුත්ත භික්ෂුවට මෙත්තිය නැමැති භික්ෂුණිය ලවා පරාජිකා ආපත්තියෙන් චෝදනා කිරීම නිමිත්ත කොටය. එයින් දබ්බමල්ල පුත්ත භික්ෂුවට හානියක් කිරීමට නොහැකි වූහ. දිනක් ඔවුහු ගිජකුළු පව්වෙන් බැස එන්නාහු එළුවෙකුගේ හා එළු දෙනකගේ සංවාසයක් දැක දබ්බමල්ල පුත්තට චෝදනා කිරීමට මෙය හොඳ කරුණක් යයි එළුවාට දබ්බමල්ල පුත්තේයිද එළු දෙන මෙත්තිය යයිද නම් තැබූහ. එදින ඔවුහු දබ්බමල්ල පුත්ත හා මෙත්තිය අනාචාරයේ හැසිරෙනු අපි දුටුවෙමු යයි භික්ෂූන්ට කීහ. මේ දෙවන දුට්ඨ දෝෂ සිකපදය පනවන ලද්දේ ඒ නිසාය. අන්‍යයන්ගේ ක්‍රියාවක් භික්ෂුවකට ආරෝපණය කොට චෝදනා කළේ නම් සංඝාදිශේෂ ආපත්‍ති වෙයි. යෝපන බික්ඛු බික්ඛුං අමූලකේන සංගාදිශේෂේන අනුද්දංසෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 168 පිටුවෙන් යම් මහණෙක් භික්ෂුවකට අමූලික සංගාදිශේෂ ආපත්‍තියෙන් චෝදනා කෙරේ නම් පචිති වෙයි